ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් ධර්ම දේශනාවක් සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනායේ සඳහා සූදානම් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝච කෝ අරි ආ우සෝ අරිය ශාවකෝ නාම රූපංච පජානාති නාම රූප සමුදයංච පජානාති නාම රූප නිරෝධංච පජානාති නාම රූප නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨිකෝ හෝති ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොටත් මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මුල් තින් තියාගත්ත බව ඒ වාගේ මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ අපි ගෙවම් කරන අවදී වෙන විට පටිච්ච සමුප්පාදයට සම්බන්ධ ද්වාදශාකාරයේ දිගේ පටිලෝම පිළිවෙලට ජරා මරණ තැන පටන් මුල දක්වා ගමන් කරන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 ඒ ගිවං කිරීමෙන් ගිවං කිරීමේ මාර්ගය දැනගන්න ඕනේ. මෙමත් මෙමත්ිනුත් මෙපමණකිනුත් ඒක නා සම්මා දිට්ඨි වෙනවා නැත්නම් දෘෂ්ටිය පුලුල් කෙනෙක් වාටපත් වෙනවා තවදුරටත් මේ දෘෂ්ටිය පුලුල් භාවයටපත් වෙනවා. ධර්මයට පැමිණිච්ච කෙනෙක් ධර්මය අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්න පුළුවන් කියලා.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 ඒකේ පොඩි ඉඟියක් පොඩි අත්තලක් සාරිපුත්තු සංසය සඳහන් කරනවා මේ මොකද්ද මහණෙනි මෙහිලා දත යුතු දත යුත්ත එහෙම නැත්නම් නාම රූප කියලා සඳහන් කරන්නේ මොකද්ද? එතකොට සඳහන් කරනවා මේ නාම කියන එකෙන් අදහස් කරන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ චෛසික පහ මේ චෛසික පහට මේ දී ඇති સંદર્ભය යටතේ පසුබිම යටතේ නාම කියලා සඳහන් කරනවා.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 ධන ගහගෙන ජීවත් වෙලා වැඩක් නැහැ ලාමක කුසලයේ මැත්තේයි. අධිකුසලයටම මැරෙන්න ඕන. අන්නේ එළවගෙන යන ගතිය තමයි මේ ධම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සඳහා මේ නාම රූප කියනකොටම තේරෙනවා මේ වේදනා සම්බන්ධයි ඉස්ලාම් විඳින යමක් ගැන මේ කතා කරන්නේ. විඳින්න තියෙන එකක් හෝ විඳපු දෙයක් හෝ අරයාගේ විඳීමක් හෝ අතන විඳීමක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හාවයින් දැඩි බඳුරට ගහිලා. ඉතින් මේ ඔක්කොම විපස්සනා එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨි ශීශ්‍රයෙන් බලනකොට සම්පප්පලා වෙනවා. නමුත් උංගෝ දෙනකොට වෙලා තියෙන්නේ මේ අහල පහල වට පීස්වල තියෙන දේවල් ආලවට්ටම් ගැන කතා කරගෙන ඉන්නේ නැතුව මේ අධි කුසල ගැන කතා කරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා.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 පොඩි එකාගේ සහයකට වෙන්නේ ඒ වෙලාවට. ඒ වගේ තමයි මේ මේ නාම රූප පිළිබඳ අවබෝධයේදී මේ අදාළ කාරණාව කතා කරන එක. නැත්තම් මාත්‍රකාවට සාපේක්ෂව කතා කරන එක. එහෙම නැත්නම් Tamanne විඳින්න පුළුවන් දෙයක් ගැන කතා කරන්න ඕනේ. විඳින්න වෙයි කියලා හෝ වින්දා කියලා හෝ අරයාගේ විඳීමක් කියලා හෝ අතන විඳීමක් අරගත්තට ඒ නඩුව උසාවියට ගන්නෑ. ඒක අධිකරණයක් වෙන්නේ නැහැ. අධිකරණයක් වෙන්න නම් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මේ පහ වැටෙන්න ඕනේ මම තමන් කතා කරන එක. ඊට පස්සේ මේ වැටහීමට අදාළ වෙන මෙන්න මේ රූප කොටස මෙන්න මේ පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය වශයෙන් මේ හතර සම්බන්ධ කරලා සපෙලා කියන්න බැරි නම් ඒ කෙනා ඇහුවට අනේ ස්වාමීන් වහන්සේ අනේ සාරිපුත්තු ස්වාමීන් අනේ බුදුහාමුදුරනේ අපිට මේ නාම රූප පරිච්ඡේදයන් පහල කරලා දෙන්නේ කියලා. අහසේ ඇඳලා වෙන්නන්න බෑ. මෙන්න මේ විදිහට මම අත්දැක්කා. මම ආස්වාස් ප්‍රසවාස කරනකොට ගොඩක් ගිහිල්ලා එමෙ නැත්තම් කරගෙන කරගෙන යනකොට මුළුදි මුළුදි මේවා තේරුන්නේ නැති වුණාට මට ආස්වාස කරන වෙලාවේදී මේ සීතලක් දැනුණා. ප්‍රස්වාස කරන වෙලාවේදී උණුසුමක් දැනුණා කියලා වින්දනයක් සංඥා කරපු හැටි මම මෙනේ කෙරුවේ මෙහෙමයි කියන එක. මානසිකාරය යොදවපු හැටි. ඒ ටික උපෙලා කියන්න බැරි නම් ඉතින් මෙතන නඩුවක් නැහැ. ඇහිල් නඩුව ඇහෙන්නේ නැහැ. නඩුව විසි කරනවා. ඉතින් ඒ නිසා කවුරු හරි කියනවා නම් මට මේ ආස්වාස කරනකොට සීතලක් දැනෙනවා ප්‍රස්වාස කරනකොට උණුසුමක් දැනෙනවායි කියලා. ඉතින් එතකොට නම් අපිට විනිශ්චය කරන්න පුළුවන් මේ උණුසුම් ගතිය සිසිල් ගතිය අතරමහා ධාතුන්ගේ තේජෝ ධාතු එක මේකේ තියෙන රූප කොටස.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 ඒ තිබුණු ලකුණ නෑ. ඒක හරියට කියනවා අපි යම්කිසි හොරෙක් පොලිසියට ගෙනියලා එසේගේ කෙස් මෙච්චරයි, දත් මෙච්චරයි, උස මෙච්චරයි, හැම මෙච්චරයි ආදි වශයෙන් කරලා ෆයිල් එකට දානවා. ඒකල ඔක්කොම රහස් පොලිසි රහස් පොලිසියේ ෆයිල් එකක් තියෙනවා. කවුරුහරි ෆයිල් එක උස්සනවා. ඊට පස්සේ ඉවරයි. අද වෙන්නේ මෙච්චරයි හිතනවා. ඕනම කෙනෙකුට ගාන දීලා ඕන කෙනෙක් ෆයිල් එක උස්සලා. ඊට පස්සේ ඊගාව හොරා ආවට පස්සේ මූ අර නම් කරපු IRC කාර්යාද අල්ලන්න බෑ. කලින් අල්ලගත්ත එකේ තොරතුරු තිබුණොත් විතරක් දැන් මම දන්න විදිහට මේ රටක කවුරු හරි වාහනයක් කරන්න ගිහලා නීති කඩපු ගම එයා ඒ මේ පොලිසියේ වාහනේ තියෙන කම්පියුටරට මේ නම්බරේ දැම්මොත් ඕ පාස් මේ මේ ලයිසන් නංගර දීපු ගමන් එයාගේ කැරට්ටු ඔක්කොම පේනවා.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 ඒ ටික තියෙනකන් තමයි ඒ ටික විකෘත වුණොත් ඒකත් එක්ක ගැළපුණේ නැත්තම් මෙයාට නඩු ෆයිල් කරගන්න බෑ. මම ওই එයාපෝට් එකට ආවට පස්සේ මගේ පළවෙනි නම මොකද්ද දෙවෙනි නම මොකද්ද කියලා ඇහුවා. given name එක මොකද්ද family name එක මොකද්ද?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 මට ප්‍රශ්න නැහැ. පිටිපස්සේ ඉන්න කට්ටිය ටිකක් කලබලේ. මම කොහොමද අපිට ගණන් ගන්න දෙ මේක ડોකියුමන්ට්ස් වල වැරද්දා. ඊට පස්සේ ඇවිල්ලා බොහොම කරුණාවෙන් මිස්ටර් තේරෝ. දැන් ප්ලේන් එකේදී කිව්වා බඩු වගේක් නැතිවලා තේරෝ. මට ඇහුන්නේ අර ලලිතගේ පුතා ඉඳලා කිව්වා ස්වාංශගේ බෑග් එකක් නැහැ කියලා.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 අපේ මනස වැඩ කරන ඒ ස්ට්‍රෑන්ඩ් එක ඒ ලයින් එක පොඩ්ඩක් ඩිස්ටෝට් වෙච්ච ගමන් නැත්තම් අපේ මොලේ පොඩි වෙනසක් වෙච්ච ගමන් ඒ මනුස්සයා නෙමෙයි තවදුරටත් එයා. සම්පූර්ණ අවුලක් ඇති කරන නිසා යම් limit එකකින් යම් ආකාරයකින් යම් ලිංගිකකින් යම් ಉದ್ದೇಶකින් ඔබ නාමකය පනවනවා නම් ඒ නම ඒ ලිංගයේ ಉದ್ದೇಶයේ නිමිත නැති කාලේ ඒ රූපකයට ඒ අදිවචන සම්පස්සේ යන්නේ ඊට පස්සේ ඒ වාගේම අපි යම් නමක් දෙන්න නම් මොනවද තියෙන්න එපාය වස්තුවක් තියෙන්න එපා හතරමහා ධාතුන්ගේ නියෝජනයක් තියෙන්න ඕනේ ඒ හතරමහා ධාතුන්ගේ යම් විලෝපනයක් වෙච්ච ගමන් ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල් වෙනස් වෙච්ච ගමන් අර රූපකායට දාපු අධිවචන සම්පස්සේ තවදුරටත් වළංගු නැහැ. ඉතින් ඒක නිසා අපි මේ ඉස්සල චිත්තක්ෂණේ දකපේ කරන්නේ වෙයි ගාවට හිටින්නේ. නමුත් අපි හැම වෙලාවෙම අපේ විඥාණය රූප එකක් අල්ලගෙන ඒක නිට්ටයයි සුඛයි සුබයි ආත්මයක් තමයි නිමිති ගන්න. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරනවා සම්මා දිට්ඨිය පාලුණාට පස්සේ මේ ලෝකෙ නිමිත්තක් ගන්න තරම්වත් වස්තුවක් චිත්තක්ෂණ දෙකක ඉන්නේ නැහැ. නිමිත්තක් ගන්න නම් එක වස්තුවක් චිත්තක්ෂණ දෙකක් හිතට වැඩ. ඒ තරමට ඔක්කත් මේ ලෝකෙ නිමිති ගන්න මේ නිසා අනිමිත්ත සමාධිය කියන එකට යන්න වෙනවා අනිවාර්යෙන්. අනිමිත්ත සතිය කියන එකට යන්න වෙනවා. හැබැයි ඒකට යන්නේ නිමිත්ත හරහා. අපි ආස්වාසේ නිමිති ගන්නවා, ලිංග ගන්නවා, ආකාර ගන්නවා, උද්දේශ ගන්නවා.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 සමත යෝගාවචරය කරකොලත ඇදී අයියා මොකද හැම වෙලාවෙම නිමිත්ත සමාධිය විතරයි දන්නේ. එයා නිමිත්ත සතිය විතරයි දන්නේ. ඒ නිසා නිමිත්ත ගෙවෙනකොට යාර වෙන්නේ සතිය කැඩුනා, සමාධිය කැඩුනා, භාවනා වැරදුනා, කෙලෙසයක් ආවයි කියන. ඉතින් ඒ නිසා සම්මා දිට්ඨියක් ඇති කරන්න කැමති කෙනා දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි නිමිත්තක් අනිවාර්යයෙන්ම ඇති කරගන්න ඕනේ. චේතනා විතක්කේ යොදලා, ਵਿਚාරේ යොදලා අපි ආස්වාසේ ප්‍රස්වාසේ මේකල අඳුනන්න ඕනේ. අඳුනගෙන ඒකම නැවත නැවත බලනකොට ආස්වාසී කියන කොන්න කොහෙවත් නැත්තනකින් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක උච්ච ස්ථානයකට ඇවිල්ලා ගෙවිලා යනවා. ගෙවෙන්න ඉස්සෙල්ලා පටන් ගන්න ඉස්සෙල්ලයි ආස්වාචි මොකක ඉඳලාද මේ මතු උනේ කියලා බැලුවොත් මොකද්ද ශක්තිය වගේක් තියෙනවා මුහුදේ රැල්ලක් මතු වුණා වගේ අර වතුර අංශුම තමයි උඩට ඇවිල්ලා නැබහැලා යනවා. ප්‍රසවාසයත් එහෙම බහැලා යනවා. මේක දිගේ හොඳට බලන්න හිටියොත් ආස්වාස් ප්‍රසවාසයේ මුලමදාක බලන්නේ සියල්ලම ආස්වාස් ප්‍රසවාස කැළම මුලුල්ලම සංසිඳන තැනට යනවා. ඒ සංසිඳන්න ගියයි කියලා මොහොද නැති වෙන්නේ රැලි නැති වෙනවා. මොහොද සංසිඳුර කියලා එකට කියනවා. පස්සම්බේරපත් උනායි කියලා කියනවා. සංහිඳියාවකටපත් උනායි කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ මොහොද කැළඹුන් නැති තැනකටපත් වෙච්ච තැනකට ගිහාම බලන්න ඒකේ වතුරට මුකුත් වෙලා නැහැ. නමුත් අර රැල්ල මේ රැල්ල කියලා එක දෙක කියලා වෙන් කර ගන්න තැනක් කියන්න ආකාරයක් ගන්න නිංගියක් කියන්න නිමිත්තක් කියලා බෑ.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 එතකොට විඥාණය රූපහරහා සද්ධහරහා ගන්ධහරහා රසහරහා පොට්ටබ්බේහරහා එනතෙන් ඇහි වහගත්තට පස්සේ හිතේ දකින්න රූප කියලා જાතියක් තියෙනවා. මනෝ මනසින් ඇති කරන රූප කනට සද්ද නැති වුණාට කන මවාගෙන රූප සද්ද අහනවනේ. නාසයේ දිවට කයට ඒව අපි හීන කියලා කනිමු. මොනවාක්වත් නැතුව අපිට හීනක සම්පූර්ණ ආවේගශීලව ගත කරන්න පුළුවන්. භාවනා විදිහට දෙතෙන්ට යනවා. අන්න එතෙන්ට යනකොට තේරුම් ගන්න ඕන විඥානේ දැන් එක එක ෂට මායාවී නානා රුදු විලස් පාමින් මේ ක්ලේශ ඉදිරිපත් කරනවා. අන්නේ වෙලාවේදී මේ විඥානය තමයි මේ නාම රූප ටික මවන්නේ. ඒ මවන නාම රූපයේ විඥාණයම සරණ කරගෙන විඥාණයට නැවත බටකොටු මිටියක් තව බටකොටු මිටියකට හේතු කෙරුවා වගේ උදව් කරගෙන අන්‍යමන්‍ය ප්‍රත්‍ය තමයි නැගිටලා තියෙන්නේ.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 පාටක් නැහැ, ගඳක් නැහැ, රසක් නැහැ, හැඩයක් නැහැ. ඉතින් අපි ඇල්ලතොල සලකන්නේ අපිට ඕන එක කසහයට දාපු අවිසරුවක් දෙනවා නම් ආ වතුරට වැඩිය හොඳයි. හැබැයි ඒකට ඩයබටිස්. ඒකට පාට දාලා තියෙන එක ආසිනොජෙනික්. ඇල්ලතොල තමයි හොඳම. අපිට ඕන කරලා තියෙන එක මොනම හරි දෙයකින් පටලවලා දීපු ගාම් බිස්නස්.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 දැන් මේ තියල් ඇති කිරීමේ මූල ප්‍රභවය තියෙනවා. හැබැයි ඒක කනක් රූපයක් බවට පත් වෙලා නැහැ. සද්දයක් බවට පත් වෙලා නැහැ. ඇහක් රූපයක් බවට පත් වෙලා නැහැ. පත්වීමේ ප්‍රභවය. ආන්න මෙතෙන්ට යෝගාවචරයේ මනස ගිය වෙලාවක ඒ தত্ত্বය දිගට පැවැත්වීමට මනසේ ඒ தত্ত্বයට ඒ తాදී ගුණය කියලා උපේක්ෂාව කියලා නොසැලෙන මනස කියලා තමයි සරුවචනාංශය දේශනා කරලා තියෙන්නේ.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 ඒක නිමිටි කරන්නේ ඒක ලිංග ගන්න යන්නේ ආකාර ගන්න යන්නේ උද්දේශ දෙන්න යන්නේ ඔකේ නඩු කියන්න යන්නේ තිබුණු කරදරات එක්ක බannකොට සාපේක්ෂ ශූන්‍යතාවකට අවිලා තියෙනවා ආන්නේ ශූන්‍යතාවය නැවත නැවතත් සම්මා දිට්ඨියෙන් බලලා යෝනිසෝ මනස්කාරයෙන් බලලා කටයුතු කරන ගත්තොත් ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ සංසිද්ධියක් තියෙනවා මේකත් නැති කරන්න හදනවයි කියලා කියන්නේ අපි ප්‍රශ්න සීමාව ඉක්මවනවා.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 ටික ටික පෙන්නකොට නම් වෙන්නේ ගලක් කොහොමද සිල්ක් රෙද්දකින් කැපෙන්නේ කියලා. ඒ නිසා මහායාන බුද්ධ ආගමේ විශේෂම සෙන් බුද්ධහම කියනවා ගලකුයි වතුරයි ගත්තොත් ඕනම කෙනෙක් දන්නවනේ ගල ඡණ්ඩපරසයි සැරයි කියලා. වතුර මෙලකයි නැවෙනසුලු කියන නමුත් වතුර පාරට අහුවෙච්ච ගලට වෙලා තියෙන දේ බලන්න. ඌය මොනම දයක්වත් කරන්න බැරි දේක මට්ටම් කළා කොන් කපලා ලස්සනට රවුම් කරලා දෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ජලය දිනන්නේ. අපි කවදාවත් හිතන්නේ අපි හිතන්නේ ගලකින් ගහලා වතුර කඩන්න පුළුවන් කියලා. ගාලා වතුර නම්මනම් මොකක් කතා කරන ඔබ හිටපන්කෝ මුල්ලකටලා හිටපන්කෝ උඹට වැඩි දෙන්නම් කියලා අන්තිමට දීලා බලනකොට ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකේ විදලා කරන්න බැරි විදියට කපලා දෙනවා. ඒ වගේ මේකෙදි කෙලස් කැපෙන්නේ ඉතාම හිමීට. නමුත් ඒක යෝගාවචරයට බුදුරජාණන් ගැන තේරෙන්නේ නැහැ කියලා. නමුත් මේ සංසිද්ධියට මුණ දාගෙන එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසද ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. කයක් තියනවා දන්නෙත් නැහැ. තපරින් වල තියනවා වගේත් පේනවා. මේක අඳුනා ගන්න සංඥා තියන්නත් පුළුවන්. චීන සංඥානෝ සමානට අඳුර ගන්න පුළුවන්. සමානට මොකක්වත්ම නැහැ. මේක සකස් කිරීම කරන්න වෙනවා. සමානට කිසිම සකස් කිරීමක් නැතුව අවිඥානිකව අසංස්කාරක වෙනවා. මෙන්න මේකට මූණට මූණ දාලා බලාගෙන ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ මීට ගෙවෙන මේ ගෙවීමට අවදි වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ නොසැලෙන මනසට අවදි වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ తాදී ගුණයට අවදි වෙන්න පුළුවන් නම් බුදුචානන්ස කියනවා ඒතන ඉඳලා යා මායයට යා පේන්නේ නැතුව යනවා ප්‍රතික්‍රියා නැහෙනේ කම්පන චංචල නැත්නම් මේකත් එක නඩු කියන ගතියක් නැහෙනේ ආන්නේ විදිහට ගෙවෙන්න පටන් අර ගන්නකොට ඒ විඥානයක් නැතුවමත් නෙවෙයි ඒක නිසා ඒක නිකන් අවලංගු වෙච්ච කාසියක් වගේ කාසිය වටනකමක් තියෙනවා පිත්තල ටික.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 ඒව නිකන් සාමාන්‍ය විඥානයේ ප්‍රතිබිඹු වෙන ඡායාවක් පිළිඹුවක් කියලා විතරක් තේරුම් ගන්න නම් සම්මාදිට්ඨිය අවශ්‍යයි. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා කණ්ණාඩියක් අතර ගත්තාම අපි කණ්ණාඩියට hina වුණොත් කණ්ණාඩිය අපිට hina වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතකොට ඒ කණ්ණාඩියට පණ තියෙනවා වගේ තමයි පේන්නේ.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 ගිහි කුරුල්ලෙකුට තියන්න ඔය පරණ නෙස්ට මෝටින් එකක් වගේ එකක් උඩ පැත්තේ වීදුරුව මේ පියන හොඳ කන්නඩි වගේ මැදලා තියෙන එක ඌ කොහේ හරි ගිහලා වියටයක් කලවි අරට කොට කොට ඉන්නවා. හොට්ට කොට වෙනකන් කොටනවා. ඌට ඇතුලේ ගේ කුරුල්ලෙක් ඉන්නවා.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 ඒක බුදුරජාණන්සේ ධම්මපද ගාතාවක් කට අරිනකොටම දේශනා කරලා තියෙනවා. ධම්මා කිව්වහම ওই නාම රූප දෙකට ධම්ම කියලා කියනවා. මේ ලෝකේ Tamanට අදාළ වෙන ඕනම දෙයකට ධර්ම කියලා කියන්න පුළුවන්. මනෝ පුබ්බංගමා ධම්මා. මේ මනෝ මනෝ විඥානය කියලා මේකට සමානලාට ඒ විඥාන ශේස්ත්‍රීමේ අන්තිම අඩුම නැත්නම් ප්‍රාගවදිය කලලවදිය කියනවා මනෝ විඥානය කියලා.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 බුදුරජාණන් වහන්සේ කව දෙන්නෙක් එකතු වෙලා මේ වැඩේ කරන්න බෑ. උඹට කරත හැකි. හැබැයි දැන් දැන් කියන්න පටන් අර තියෙන ලෝකයේ එකෙක් හරියට මේක තේරුම් ගත්තොත් මේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියලා.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 එක පෙන්වන්න කැමති වෙන්නේ නැහැ හොරාගෙන් මම පේන්නේ නැව්වට අම්මා කියන්නේ මේ මගේ පුතා හොරකම් කරුවේ කියලා ඕක මේ මොකක් හරි එකක් කියලා කොහෙන් කොහෙන් හරි අම්මත් ගාන කොටා ගන්නවා පුතත් රැට ගාන කොටා ගන්නවා මේ දෙල්ලමක් යන නිසා මේ ඉදිරි පරිදිපත් වෙන දේ අපි වහා පැනලා විනිශ්චය කරන වෙනුවට ඔබට ඕනේ නම් ඔක නැවත නැවත වරින් එන්නකම් මම උපේක්ෂකව එහෙම නැත්නම් උපේක්ෂාවෙන් අපේක්ෂාව නැතිකමයි උපේක්ෂාව කියලා කියන්නේ. নিরপেক্ষ අපේක්ෂක උපේක්ෂක කියන වචන ඉක්ෂ කියන වචනේ නැත්නම් මේ හිග භාවයේ ඌන භාවයේ අවශ්‍යතාවය කියන වචනෙන් ආපු වචන. අපේක්ෂාව කියලා කියන්නේ ඒ කැමැති දේ Tamanට අවශ්‍ය කරන දේ කැමැති වෙනවා. උපේක්ෂා වෙනවා කියලා කියන්නේ කැමති වෙන්නේ නැහැ. নিরপেক্ষ වෙනවා කියලා කියන්නේ සාකල්යම නැති කරන්න පුළුවන්.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 ඉතින් මේ මනුස්සයා නිදාගන්න ඉස්සලා මේක පොඩ්ඩක් බල්ලා පුදිනවලු. ගෑණි බැලුවලු මේ ගෑණි පුදියන්නේ ඉස්සලා මිනිහා කොට්ටේට දෙනවා එබිල බලනකොට ගෑණියක් ඉන්නවලු ඒකේ. ආදී තමයි. වැඩේ හරි. ඊට පස්සේ හෙන නඩුවක්ලු ග්‍රාම සේවකයෙක් ගෙදර. ඊට පස්සේ දෙන්නත් එක්කලා කියලා තියෙනවා රටේ මාත්‍ය ගාවට. ඌ ගාවට ගිය ගමන් අරු පොම්බලා සෙල්ලක් කරන හිතනද මේ මගේ නැති වෙච්ච අප්පච්චිගේ ෆොටෝ එකනේ කියලා ඒ මනුස්සයා ඒක පටව ගත්තා. ඊට පස්සේ ඒ ගෑණි හේතුවලු මේ මිනිහා හොර ගෑණියක් තියනවා කියලා ඒක දිහා බලනකොට බේන්නේ හොර ගෑණියක් තමයි. ඉතින් කතාව දුර දිග ගිහිල්ලා තියෙනවා. දැනටත් ඔච්චරම තමයි. අපිට වෙන මොන තරම් අමනමරි මෝඩයේද කියලා ඉතින් හිතා ගන්න තමන් කන්නාඩි ඉතර ගියාම පේන්නේ ඔය අමනයම තමයි. ඔය මරිකම්ම තමයි. ඔය මෝඩකම්ම තමයි. ඒක නිසා ඒක දැක්කට ඒ සංසිද්ධිය සම්පූර්ණ සම්පූර්ණ තාත්වික රංගපෑමක් ඇතුළත තියෙන්නේ.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 ආයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බය. මගේ තාය කිපෙන්නේ ඔය මොන ලෝකෙ පෙරළුණයි කිව්වත් මොන දේ වුණත් කුපිත වෙන්නේ ඒ කුප්ප ගතියට තමයි කුපිත වෙන ගතියට තමයි මේ ඉන්ජන ස්පන්දන ප්‍රපංච තේරම වචනේ නැති ඉතින් අපි ඉන්නේ දැනට ඉන්ධන ස්පන්දන සහිත තැනක ඒක ප්‍රශ්නයක් නැහැ.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 වෙනදාට මේ ඔර්ලෝසේ ටිට්ටික් ගෑවෙත් නැහැ. වෙනදාට මේ උහුණු චිච්චි ගෑවෙත් නැහැ. වෙනදට මේ පයින් පොළවේ ඇවිදින චීචිරි ගෑවෙත් නැහැ. මේ භාවනා කරන මිනිහට මෙන්න පටන් ගත්ත මේ ඔළුව සියදත් එන ගහන්න වගේ ඩෝන් ඩෝන් ගාලා සද්ද ඇහෙන. හුණෙත් දඟලුවත් අලි කචා.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 එයාට මේ වැඩ කරගෙන යන්නේ මේ ශේෂ්ත්‍රේ නඩු කියන්න නඩුවක් නෑ දැන්. එන දෙයකට දැක්කනම් යවුනනම් එතනින් අතර කෙරුවා මිසක්කා. ඇයි එහෙම වුනේ? මොකද්ද මේකෙන් මට ඇති බලපෑම? මම මොකද්ද මේකට කරන්න ඕනේ ආදි වශයෙන් ඒක ගෙට දාගන්න ඔඩොක්කුවේ දාගන්න මෙයා අහකන ණය යන්න ඇරලා.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 අපි විහිං අධිකරණයක් පනව ගන්නවා. අපි විහිං විනිශ්චයකාරවරයෙක් බාටපත් වෙනවා. ඒකෙදි කියලා තියෙනවා ඒ මේ බයිබලයේ තියෙන කතාවක එක පවුලේ සහෝදර සහෝදරයෝ කීප දෙනෙක් ඉඳලා ඒ මැරෙනකොට අම්මයි අප්පයි කියලා තියෙනවා මේ සහෝදරයෝ හැමසේ බෙදාන හිටපල්ලයි කිය. ඉතින් ලොකු අයියා සේරම අරගෙන මොනවත්ක්වත් දීලා නැහැ. ඉතින් ගිහලා බාලමල්ලි කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හම්බෙලා කිව්වලු ස්වාමි දරුවන් වහන්සේ දේව පුත්‍රයන් වහන්සේ මට මේක විශාල අධිකරණයක් මම හරි අහිංසකයි. අපිට සමෝසෙ බෙදෙන්න තිබුණ වස්තු ඔක්කොම ලුකුවය ගත්තා. ඒක නිසා මේක විසඳලා දෙන්නේ කියලා. එතකොට යේසුස් කින්සල් කවද්ද මම ඔබ කොහොමද මාව නීතිඥයෙක් කරන්නේ මට වැඩක් නැහැ මේකේ ප්‍රශ්නේ.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 අන්නුන්ගේ නඩුමනේ මේ අල්ලගෙන නටන්නේ. අපිට කිසිම අධිකාරී ශක්තියක් දීලා නැහනේ. ඒ මුළු ත්‍රිපිටකයම කියපු සුද්දෙක් කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අයිතිවාසිකම කියන වචනේ මුළු ත්‍රිපිටකේ කිසි තැනක ලියලා නැහැ කියලා. ඒක බුදුහාමුදුරන්ට වහක්. උඹට අයිතිය තියෙන දුක් විඳින්න ඕකෙන් ගැලවියක්. ඕක මේ කවුරු කරුවේ ගන්නවේ අපිට manussකම කියලා හම්බෙලා තියෙන දුක. මේ දුක දුක්ඛ සත්‍ය වශයෙන් තේරුම් ගන්න මේ අරයා කෙරුවා මෙයා කෙරුවා අපිටත් නයි පෙන පෙන්නගෙන අපිටත් එනවා. අපි කියන්නේ යුනිවර්සිටි කරන අන්දනවයි කියලා කියන්නේ. මේ අඳින්නේ ගොනාට තමයි. ඒක ඇල කියන්න ඌ ඇඳලා ඉන්නේ කියපන ගොනාට ඇඳලා. හැම කෙනෙක්ම අන්තට්ටු බලන් දන්න නොමිලේ කර දෑගනේ. කාඩ්බෝඩ් කැල්ලක් ගත්තා සරුපිතල් ටිකක් ඉස්සර පැට්ට ඇඳවා උටුන්නක් තිබ්බා. තිබ්බ ගමන් අරු කනවා. කනවට පස්සේ ඌ යසලාලක තිත රජුරෝයි කඩු අරගෙන ඉතින් සරණට ගියාම මෙතෙක් කල් කරලා දෙන්නේ අනුන්ගේ මේ භූමිකාවලට රඟපාන්න ගිහිලා ඒ අර මම ඒ මිනිසයා කියන දේ අනුව කාපු ප්‍රමාණයට නේ අහුවෙන්නේ ඒ විදිහ කවුරු හරි ස්තුති කරගෙන එනකොට කවුරු හරි දොස් කියාගෙන එනකොට බුදුජානන්සේ දේශනා කරන ওই පළවෙනිම සූත්‍රයේදීම ඒ බ්‍රහ්මජාල සූත්‍රයේදීම මහණි කවුරු හරි උඹලගේ ශාස්ත්‍රුන් වහන්සේට බුදුහාමුදුරන්ට දොස් කිව්වයි කියලා සතු කනගාටු වෙනවනම් ස්තුති කරයි කියලා සතුටු වෙනවා ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් නන් නෙවෙයි කවදාකවත් ඒ වැඩේ කරන්න එපා. ඔක ඇත්තද නැත්තද බලපුවම කියන දේ හැම වෙලාවෙම අතිශෝක්තියනේ තියෙන්නේ. අපිට කවදාකවත් ඇති හැටියට කියන්නේ මොකද ඇති හැටියට කිව්වහම මේක ලුණු නැති හොද්දක් වගේ කිසි දෙයක් නැහැ ඒකේ. අපි මොනවා හරි අතින් දාන්න ඕනේ. කැලලක් දෙයක් අතිශෝක්තියම උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන අතිශෝක්තිය.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 අපි හිතනවා නෑ නෑ මන්නම් මේ බොක්කෙමයි කියන එක පිස්සු. බොක්කට ඕන කරලා තියෙන තණ්හා මාන දිට්ටි විතරයි. වෙන මොකක්වත් නෑ. අන්න ඒක දැනගත්තට පස්සේ යම් දෙන්නෙක් අතර කතාවක් ඇති වෙනවා කියලා හිතන්න. ඒ දැනගෙන මේ එක්කෙනෙක් එක්කෙනෙක් රවට්ට ගන්න පිට ගහ ගන්න නේ ඒවට තමයි අපි සූත්‍ර පිටකය කියන්නේ. ඒ මට්ටමට ආවට පස්සේ ඒත් කතාවක් තියෙනවා. ඒකේ තියෙන තණ්හා මානතිත් නැති කරන පැත්තට. එතකොට මේ විඥානයේ විසින්මවන නාම රූපයක් වෙනවනම් පිට කෙනෙක් ඇවිල්ලා මාව අන්දන්න හදනවා නම් එහෙම නැත්නම් මාව පහත් කරන්න හදනවා නම් එයාට ඒක කරන්න අයිතිය තියෙනවා.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 ඉතින් අපි තව ඒටිඑදී අපිත් ගැටෙන්න ගියොත් ලෝකෙත් එක්ක හිතාගන්න මේක කෝල් ලැබවත් එක්ක නැත්නම් ස්නෝබෝලින් ඉෆෙක්ට් එක තමයි. ගලක් පෙරලනට එන්න එන්න කස කැවෙන්න වගේ. හිම කැටයක් පෙරලෙන පටන් ගත්තාම ඒක එන්න එන්න හැත් බැඳෙනවා වගේ. දිගින් දිගට යන්නේක.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 ඉතින් බුදුරජාණන්සේ ආනන්ද සප්පයි සූත්‍රය දන්නව කොහොමද තැම්පත් වෙ හිටිය බව දන්නේ කැළඹිල්ල කාට පස්සේනේ දන්නේ. නැත්තම් දන්නේ නැහැ. තැම්පත් වෙනකොට තැම්පත් වෙන්න බව දන්නේ නැහැ. දැනගන්න ලකුණු නැහැ. ඒ නිසා ඒක එන්න මේ පැත්තේ කම්පන චංචල තියෙන්න ඕනේ. ඒ කම්පන චංචලාව කියලා ආඩම්බර වෙන්න එපා. මොකද ඒක හරි පීඩ ගෑමක් කරදරයක්. ඒක ස්ථිරව හිටින්නේ. ඒක තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට ආයේ නිශ්චල තත් වෙනවා. මේ දෙකට සැලෙන්නේ නැති මනස. හාරුයිම අමාරු. හිතා ගන්න බැරි මොකද අපි හිතන්නේ අර tempatකම තමයි ගෙදර ගෙනියන්නේ රිට්‍රීට් එක ඉවර වෙලා. ඒක නිකන් මේ කුරුඳු තෙල් හිඳගත්තා වගේ නැත්තම් මී පැණි හදාගත්ත ඒ කුට්ටිය ගෙනියන්න හදාන්නේ. මේ ඉඳගෙන ඉඳලා ඒක අරගෙන යන්න හදනවා සක්මනට. සක්මනේ ඉඳලා ඉදින් දවඩෝ. එහෙම එකක් නැහැ. සක්මනටත් ගිහලා සක්මනේ සිට තෙන්නේ ඊට පස්සේ සද්දත් තිබිච්චාවයි, නිස්සද්දත් තිබිච්චාවයි දෙකටම නොදැක්කා වගේ නෑ වුණා වගේ ඉතින් ගෙදින්ද වැඩ කරන්න යන්නේ. එතකොටත් ওই කොච්චර නෑ කිව්වත් උස්ම දෙකක් අතර මැද තියෙන නිසා දෙක කොහොමදක් තියෙනවා. එහෙම නැත්නම් මේ වැඩේ කරනකොට තැම්පත් වෙන ගතිය තියෙනවා. ඒක තියෙද්දි මේ කලබල කංකරච්චල් තියෙන්න ඕනේ. නිකන් සාමාන්‍ය චිත්‍රපටයක ෆයිට් එකක් නැත්නම් වැඩක් නෑනේ චිත්‍රපටේ. ලෙඩෙක් මහල්ලෙක් මදකට පැවිද්දක් වගේ දෙයක් නැත්නම් චිත්‍රපටය හරීම නිකන් ඒකාකාරනේ. ඒ නිසා වලියක් තියෙන්න ඕනේ. වලියක් තිබුණාට ඒකේ මුළු ජීවිතේ කාබාසි නෙමෙයි කියලා හිතන්න එපා. වලිය පතන්නත් එපා. ඒකේ ඒ කර්මානුරූප වෙනවා එන හැම එකකින්ම ගෙවීමක් වෙනවා. ඉදිරිපත් වෙන හැම එකකින්ම ගෙවීමක් වෙනවා. ඒ නිසා එන්න තියෙන එරියස් ඉවර කරලා එන්න හරින්න අලුතෙන් කර්ම රැස් කරන්න එපා.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 අසුබ නිමිති බලන්නත් යන්න එපා. මේ විවේකයට වෙන්න දෙන්නේ නැතුව විඥානයේ විසින් මේ පෑදී දියට බොරදී එකතු කරන හැටි. අනාකූල ප්‍රවාහය ආකූල කරන හැටි. මේ tempat දිෙහි රැලි මාල නගන හැටි. අනාකූල ප්‍රවාහයේ දියසුලිය ඇති කරන හැටි බලලා මෙව්වත් එක්ක නෙමෙයි අපේ ගමන තියෙන්නේ මූලික ප්‍රවාහයේ මේ දියසුලිය දෙකක් තිබුණත් ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් ගණන් නොගෙන හිටියොත් මේ දෙකට නොසැලෙන මනස කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් කවදාකවත් සඳහන් කළා නැහැ. ඒ වගේම අපේ මනසත් ලෑස්තිත් නැහැ මේක ගන්න. අපි හිතන්නේ නෙමෙයි අපිට හැමදාම මේ තැම්පත්කම මේක ඇත්තටම කියනවනම් මේ සමාධියට තියෙන කැමැත්තක් කරා එන තමයි අපිට කබලින්කාර ආහාර විතරක්මදී අපිට පස්ස ආහාරේ නැත්තම් උණ වගේ කිචි කැවුන් නැත්තම් කවුරු ඇවිල්ලා පහුරු ගෑවේ නැත්තම් සංසිද්ධියක් වුණේ නැත්තම් ඒක මේ විඥානය වෙල්ලිවලා දියසුලිය තිකරේ නැත්තම් විඥානය වෙල්ලිවලා මේ පෑදීතියට බොරදිය දැම්මේ නැත්තම් කිසිම නෑ ඒ ජීවිතේ හරියට මේ චිත්‍රපටියක ඒ ෆයිට් එකක් නෑ කෙල්ලෙක් නෑ කෙල්ලෙකුල කිසි ප්‍රශ්නයක් නෑ දුෂ්ටයා නෑ වැඩක් නෑ ඒ දුෂ්ටයා නැත්තම් ප්‍රශ්නයක් කිසිම වැඩක් නෑ ජීවිතේ ඒ නිසා අපි මේ මේ කැමරාවේ මේ අක්ෂරයට මං කියන මේක අටවන්න එපා ඊය. අටවල තියෙන මේකේ ෆොටෝ එක පෙන්වන්න කාටට ගිහිල්ලා පැයක් බලන් ඉන්න කියලා මේ මේ කැමරාව ගහන පොළවේ. මේ කරබන් ඉන්න ෆොටෝ එකක් ගිහිල්ලා පෙන්වන්න බලන්න පැයක් විතර දාලා තියලා කවුරුත් බලන්නේ ඔව් තම තමගේ ගෙවල් වල තියෙන රාමු ෆොටෝ දිහා බලනවද?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 හැබැයි මං හිතනවා කාටත් ඒක තමන්ගේ අභියෝගයටපත් කරගන්න පුළුවන් මේ ලැබල තියෙන අත්දැකීම් මත ඒ මතු වෙන දේවල් වලට ප්‍රතික්‍රියා නොකර, අභිවදනය නොකර, අභිනන්දනය කරන නොකර, අජෝසනේ නොකර මේවා එන්නෙපයි කියලා හිතන්නේ නැතුව පැමිණිච්ච දේ හරහා මේ විඥානාම රූපයගේ තියෙන මේ අනියන් සම්බන්ධතාවය දැක් ගන්න ලැබුණොත් එහෙනම් ධර්ම දේශනාව සාර්ථකයි කියලා කියන්න පුළුවන් සියලු දෙනාටම ඒ සම්මා දිට්ඨිය ඍජු දිට්ඨිය ධම්මේ අවික්කප්පසාදේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා